وحي قربني إن ربكم الله الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش أما إياه ಹಮಕಶಗಳು ತಿಬಾಮಿಂಗೆ ವಿರಸ್ ಕಲಾಂಗೆ ಕಿ ಅಲ್ಲಾಹ್ ಏಕಲಾಂಗೆ ಉರ್ತಕಾವಿಂಗ್ ಹದುವಹಂ ಹೆದ್ದೆ ವಿರಸ್ ಕಲಾಂಗೆ ದಿಂಗ್ ಅರ್ಷಿಗೆ ಮಚ್ಚಂಗ್ ಇಸ್ತಿವಾವುಡಿಗೆ ವಿರಸ್ ಕಲಾಂಗೆ رعد سورة الله وحي قربني الله الذي رفع السماوات بغير عمد ترونها الله كي أي ಉಡುತ ಎವ್ವೆಸ್ ತಂಬಕಾನುಲ ಉಫುಲ್ಲೆ ರಸ್ಕನಾಗೆ ಎವ್ವೆಸ್ ತಂಬಕಾನುಲ ಎಬಾಮ್ ಹೆಣ್ಣಂಗೆ ಫಿನ್ನನಿ ಎವ್ವೆಸ್ ತಂಬಕಾನುಲ ಉಡ್ತಂಗೆ ಉಫುಲ್ಲೆ ಅಫವಾತನೆ ಕಲಾಂಗೆ ಈ ಗುತಂಗೆ ಉಡ್ತಂಗೆ ಹೆದ್ದೆ ರಸ್ಕಲಾಂಗೆ ثم استوى على العرش دين عرشي مچيكنا استواء ودغلي فقال في سورة طه طه سورة الله قربني الرحمن على العرش استوى رحمن وني عرش مچن استواء ودغلي فرقان سورة الله قربني ثم استوى على العرش الله سبحانه دين كلانك عرشي مچن استواء ودغلي سجد سورة الله هي قربني الله الذي خلق السماوات والأرض وما بينهما في ستة أيام ثم استوى على العرش الله ارتكى بين أدي دمدقا دقا واها اتشن حدوهم هدي رسكلانج دين عرشيك عرشي استوى استواء النبي حديد سورة الله هي قربني هو الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش كلانجي ارتكى بين حدوهم هدي رسكلانج دين عرشيك عرشي استوى استواء النبي رسكلانج අරුෂීග මතී ඉස්තිවාය මොඩිගෙමු මේ ආයතව අල්ලාහ් බයන් කරපනි මිතාංග අල්ගොන් වෙන් ඊමාම් මාන්ජි අල්ලාහ් සුබ්හානහු තාලා අරුෂීග මතී ඉස්තිවාය මොඩිගෙම් බාක දෙන් අරුෂවා තන එතන් ඔය හුර හයකම කන් අල්ගොන් වෙන් ඊමාම් මාන්ජි මි අල්ලාහ් ඊමාම් මුගතරේ ගෙහිමනේ කන්තත් ඒ ඊමාම් කම කර කුන්තහු ගතරේ ගෙම් මෙ ෆුරතම් යති අල්ලාහ් ඊමාම් ඒ ඊමාම් මුගතරේ ගෙ බහිමනේ අල්ලාහ් සුබ්හානහු තාලා අරුෂීග මතී ගෙ වඩිගෙම් වාකම ඊමාම්මා එකලාංගේ වාතං දෙනගතුමා عرشه آتندن قتما مهرها كما كيت قرآن الله قرباني وكان عرشه على الماء عرش وني فنگڑگ متي گئے عرش وني فنگڑگ متي گئے رسول الله صلى الله عليه وسلم کے حدیث کو تکون ثابت ہوئے ثابت ہوئے ہن گڈگ متي گ فنگڑے واکا کھنڈے කොම්මෙ උඩකා අනෙන් උඩා දෙමෙදුගේ එබහුරි බිමා උඩා දෙමෙදුගවා දුරුමින් උඩා බිමා දෙමෙදුගවා දුරුමින් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයාන් කරවනි ඒ ෆස්සතේක හරුගේ දිගු රාස්තාය ෆස්සතේක හරුගේ දුරුමින් දතුරු කුරාමීහකු ෆස්සතේක හරවන්දෙන් දතුරු කුරීමා එහුන්න දුරුමින් උඩා බිමා දෙතරේ කවේ හම එෆදා එන් උඩා අනෙන් උඩා දෙතරේගේ සෙබහුරි හම ඒ දුරුමින් කොම්මේ උඩක හයින් උඩේ ගොතන් එබොයි අදි හයිවන උඩුග මතීග වනි කණ්ඩේ ඒ කණ්ඩුගේ ෆුම්මිනුගේ සෙබහුරි හම එහා දුරුමින් එහා ෆුම්මින්ගේ ෆස්සතේක හරුගේ ಎಫೆಂಗಡ ಮತೀಗ ಅರ್ಶು ಹುರಿ ಎ ಅರ್ಶು ಹಿಪ್ಪವಾಗನ್ ತಿಬಿ ಹತರ ಮಲಾಯಕೆ ಬೇಕಲು යාමෙද්දෝග අර්ශු ඉප්පවාන අම් මලායිකෙ බේකලුන් මියදු අර්ශු ඉප්පවාගෙන් තිබ්බෙවි හතර මලායිකෙ බේකලුන් ඒ බේකලුන් නමකම් මෂ්හූර ෆම්මනි හමලතුල් අර්ශ් අර්ශු ඉප්පවා මලායිකෙ බේකලුන් අර්ශු ෆුල්ලව මලායිකෙ බේකලුන් ඒ බේකලුන්ගේ බොඩමිනුග බොඩමිනා බෙහෙගතු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයන් කරවනි ඒ බේකලුන්ගේ ෆෑගේ තඹි කට්ටා හැමශේ කාඬුගේ ෆෙන්ගඬ වරන්නේ bay riwayat එක වර කකුල ආමෑෂ එහා බොඩ තිබේ කලුන් අරුෂී පෑගෙන තිබේ ඒ ෆෙන්ගඩුග මතීග අරුෂය වනි එහෙම හයින්ගුඩුග මතීග අරුෂය වනි අරුෂග මතීග අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්තිවාය කොටගෙන දැන් ඉස්තිවාගේ බහිමනේ ඉල්මෙරි මිදාල වනි ඉස්තිවාගේ වේ හතර මානේ අරබි බහුග ඉස්තිවාගේ මිලෆසුග වේ හතර මානේ එම් මානේ කි අලා එම් මානේ කි මතිවුම් අල්ලාහ් සුබ්හානහු තාලා අරුෂුගේ අරුෂ මතිවුම් අරුෂගේ මතීගවුම් අනෙම්මානයකි වරොත්තාෆා උෆුලිගෙම්වුම් අනෙම්මානයකි සොයිද එරුම් මසාලක සිඩියන් අරායරුගයි බේනුම් කරබේ සොයිද එරුම් අනෙම්මානයකි වස්තකර හමජෙහුම් එච්චෙක්ග මතීග එච්චන් හමජෙහුම් මි හතරුමාන අරයිබහුග එබ බේනුම් කරවේ ඉස්තිවාගමානය මි හතරුමාන එකුලවේබ ඉස්තිවාග අල්ලාහ් සුබ්හානහු තාලා අර්ශික මතීග ඉස්තිවාය වඩගෙමුමුගා දැන් එකලාගේ අර්ශීග මතක ඉස්තිවා වඩගින් ඉන්න කයිෆියතු එයි එබ්බස් මිහක එංගේච්චනවා එහෙමෙන් ඉමාම් මාලික් මේ බාබුක බයන් කරවැෆවේ කවායිද ඉල්මරින් ඒ කවායිදුක හිප්පවැෆවේ අල්ලාහ් සුබ්හානහු තාලා ගෝරිහා සිෆෆුලයික ඒ කවායිදුක හිප්පවැෆවේ ඉමාම් මාලිකා මිහක සවාල් කරන ඉස්තිවාය බෙහෙ කලාගේ එකලේක ෆාන විදාලවනි අල් ඉස්තිවාඋ මඅලූමුන් ඉස්තිවාඋ ලෆ්සකියේ අරයිබහුගේ ඒක මාන ඒකේ කලිමයකේ වල් කයිෆ් මජ්හූලුන් එහෙන්නම්ස් අල්ලාහ් ඉස්තිවාය වඩගේ ඉන්නවා කයිෆියතු ඒයි ඉබ්ස් මියකේ ඉංගෙච්චේ එවස් මිහකන්නේගේ වස්සවාලු අන්හු බිදා අදි එකලාංගේ අර්ශීග මතිගේ ඉස්තිවාය බොඩින් ඉන්න ගොතා බෙහෙ ගොතුන් සවාලු කුර්ම කීවසයි බිදවයි කිය සවාල් කුග්ගම් වස්නවානේ මියා ඒ කීවෙන් ඒ ගොත සවාල් කුරවෙරි මිහකා බෙහෙ ගොත මිහු ගොඩියක්ගේ මතිගේ ශීදේ නිකී නංගේ අල්ලාහ බෙහෙ ගොතුන් සවාල් නුකුර වෙන සබකි ඒයි එකලාංගේ එකලාංගේ එවස් ෆරාතකා එෆද ෆරාතෙන් නෝ ලයිස කමිස්ලිහි ෂයිඋන් වහුවස් සමීඋල් බසීර් එකලාංගේ එෆද එවස් එච්චන්නේ එකලාගේ එෆද එවස් එච්චේ දුනියා උඩක් වෙස් නැයි එහෙන්ගම එකලාගේ එවස් සිෆෆලා සිෆෆලකා බේගොතුම් ඒක කයිෆියතා බේගොතකන් සුවාලෙන්න කුරවේ වල් ඊමානු බිහි වාජිබුන් අදි එකමන් ඊමාමකේ වාජිබ් කමක එබහි අල්ලාහ් සුබ්හාන ව තාලා අර්ශීග මතීගේ ඉස්තිවාය බොඩි බොඩිගම් වා කමා මෙදුග ඊමාම් වාජි අල්ලාහ් සුබ්හාන ව තාලා අර්ශීග මතීගේ ඉස්තිවාය බොඩිගම් වා කමා ඊමාම් වාජි හේ ඒක කයිෆියත එවස් මිහකන් නැහැගේ ඒක කයිෆියත එවස් මිහකන් නැහැ අශරි යකීදාගේ මීහුන් මේ ඉස්තිවාගේ මේ ලෆ්ස් එමිහුන් වනි තාවීල් කොෆ එමිහුන් බුණනි ඉස්තිවා අස්ලු කුර්ආන් ගේනි ඒගේ එන් අකුරු වෙට්ටිෆයි අස්ලකි ඉස්තිවා එන්නුන ඉස්තවලාය එමිහුන් බුණනි ඉස්තවා අලල් අර්ෂ් ඒ ලෆ්සු එනි අස්ලු එන් අකුරු වෙට්ටිෆයි එතන අස්ලු ඉන්නානි ඉස්තවලා අලල් අර්ෂි එමිහුන් කුර්ආන සනි ඉතුරු කොෆ අශරි යකීදාගේ මීහුන් අශරි යකීදා මියොත් යල්ගොණ මගේ තෙරේගේ මිහ අතනවස් අෂරිය අකීදා දුනියක වරගින තන්තාගේ මං අෂරිය අකීදා ය අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා ෆලුත තාවිල් කුරාමි හුනම් මිකෙන අෂරි අෂරිය අකීදා බිනාවෙන් දෙයි අබුල් හසන් අෂරිග මච්ච එන ෆහුන් තවබා ෆහුන් තවබා එ එනගේ අකී කුරින් එනයි හුරි අකීදා බාතිල් කුන් එන ෆොතේ බස්දිම අලිබානා කියා ෆොතේ එෆොතුග එන කුරින් එවුණු අකීදා යෂරි අකීදා යකී බාතිල් අකීදා කින් එනවනි බයන් කොෆා එහෙන්නමස් යකීදා තබාවෙ මිහුන්නේ ගොතෙද්දුලෙන්නු කුරේ ඒ අකීදාගේ ඉමාම් තවබා ඉමාවස් එමිහුන ගොතෙදුරන කොම්මයකස් අෂරින කීමි බෑමිහුම් මි බෑමිහුම් අල්ලාහ් සුබ්හානහු තාලාගේ සිෆ ෆරත තාවිල් කුරණ එමිහුම් බරණි ඉස්තිවාගේ මානේ කි ඉස්තවලායේගේ මානේ කි අර්ශීගේ මච්චක් ගදවේ ගතුනේ එමිහුම් බරණි අර්ශීගේ මච්චක් ගදවේ ගතුනේ අර්ශීගේ මච්චන් එරුමේ කලාගේ අර්ශීගේ මච්චක් ගදවේ ගතුමේ මුරාදකී එතාංග වෙරිකමුගේ මච්චක් ගදවේ ගතුමේ අර්ශීගේ මච්චන් එතාංග ගදමුගේ මුරාදකී වෙරිකමුගේ මච්චක් ගදවේ ගතුමේ ඉල්මරින් ඒක ජවාබ දෙවෑ ෆෙබර අලුසුන වල් ජමාතුගේ අහලු වෙරින් ඉල්මරින් ඒක ජවාබ දෙවෑ ෆෙ එතක් ගොතකන් එමිහුගේ අකීදා බාතිල් වගේ බාකම එම්මෙ ෆොරතම කුරීග සලෆුස් සාලිහුන් අස්හාබ බේකලුන තාබි බේකලුන් ඒ ලෆ්සුගේ මානක් කුරවි ගොතෙන් නුනේ ඉස්තිවා ඉස්තවලාගේ මානය කුරීග සලෆුස් සාලිහුන්ගේ එවස් බේකලුන් කුරවෑ ෆෙන්නේ තේ මානය එම්මෙ ෆොරතම ඒගොත බුනම් ෆෙරි බයකි ජහුමි අකීදාගේ මිහුනා ජහුමි යයි නම් මුතසිලයින් මුතජිලා අකීදාගේ මී එමිහුන්න එමෙ ෆොරතම එගොතබ්බුනම් ෆරි ඉස්තවාගේ මානකි ඉස්තවලාය ඉස්තිවායන් නුම අරශක මච්චක් ගත වෙගත දැන් ඉල්මර විදාලවනි අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්තිවා එයි ඉස්තවලාගේ මානක වීනම එබහි අරශක මච්ච එකලා ගත වෙගන්නම මිතාංග මි ආයතුක මි ගොතන් අල්ලාහ් වහි කරවක නොජහුනි එයි අල්ලාහ් වහි කරවනි උඩුතකා බින් හෙද්දෙවුම ෆහුග දෙන් එතංගනි සුම්මා ثم استوى على العرش قرتكا بين حدوا دين الله سبحانه وتعالى عرش مچا استواء ودگن اتانگے بعد ثم ثم اے لفظ کی ای ترتیب دلیل قران لفظ ایک معنی کورن کو فا وکم کورم فہو فہم کور کمیں کوری ඊතාග මුරාදකී සුම්ම අස්ලු අල්ලාහ් සුබ්හානහු වතාලා උඩුතකාවින් හෙද්දෙවුම ෆහුග දෙන් අරුෂීග මච්චන් ඉස්තිවාය වඩගෙන එමීහුගේ කුරා මාන කුරනම මාන බාතිල් වෙගෙන් දිය සබබකී ಉಡುತಕ ಬಿಂಗ್ ಹೆದ್ದೆವುಮುಗ ಫನ್ಸಾಸ್ ಹಾಸ್ ಅಹರು ಕುರಿಂಗ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ವನಿ ಅರ್ಶು ಹದ್ದಾಯಾರ ಎಮೀಹುಂ ಎ ಗೊತಂ ಮಾನ ಕುರಿಮಾ ದಲೀಲ್ ಕುರನಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಕುರಿಂಗ್ ಅರ್ಶಿಗೆ ಮಚ್ಚಕ ಗದವೆನು ಗನೆ ಏಗ ಮಾನೆ ಕುರಿಂಗ್ ಏಕಲಾಂಗ ಮತಿಗೆ ಅರ್ಶವನ್ ಎಮೀಹುಂ ಎ ಗೊತಂ ಮಾನ ಕುರಿನಮ ಎಮೀಹುಂ ಎ ಕುರಾ ಗೊತಂ ಮಾನ ಕುರ ಎಜ್ಜ ದಲೀಲ್ ಕುರನಿ ಗೊತ್ತಾ ಉಡುತಕ ಬಿಂಗ್ ಹೆದ್ದೆವುಮುಗ ಕುರಿಂಗ್ ಅಲ್ಲಾಹ್ಗೆ ಮತಿಗೆ ಅರ್ಶವನ್ ඒ උර්තකා බින් හෙද්දෙවම ෆහුගයවනේ අල්ලාහ් අර්ෂිගේ මතීගේ ඉස්තිවාය කොට ගන්නවා යාෆා මි දලීල් කුර්ආනුගේ දලීලුන් එනි බයන් එමීහුගේ කුරාමාන කොෆියා මිමාන නිකුන්නානි උර්තකාබින් හෙද්දමුගේ කුරියක් අල්ලාහ් සුබ්හානහු වතාලා අර්ෂිගේ මච්චක ගදේ වඩිනු ගන්නවයි බහතිලු මානමුනේ ඒගේ කුරින් වෙස අල්ලාහ් අර්ෂිගේ මතීගේ වඩි ගන්නවනේ අල්ලාහ්ගේ මතීගේ එවසෙච්චෙන්නෙන් උර්තකාබින් හෙද්දමුගේ කුරියක් වස අදිෆහුම් වස එම එමීහුන්ගේ කුරාමාන එතක් ගොතකුම් බාතිලු වෙගෙන එම ඒ ඉස්තිවාගේ මාන අල්ලාහ් සුබ්හානහු වතාලා වඩිගම් වනී අර්ෂිගේ මතීගා අරුෂීග මතීග අල්ලාහ් වඩිගම් මනි අරුෂීග මතීග අල්ලාහ් වඩිගම් ඉන්නවා එරුග ඒ අරුෂුම් කුරු කුරු කියා කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වකුරබ සබබකි එම්මෙ බොඩි අල්ලාහ් අලගොණ මිකනි අල්ලාහ් අක්බර් හුරිහා එච්චකවර බොඩි අල්ලාහ් අරුෂකි අල්ලාහ්ගේ මඛලූගේ අල්ලාහ් අක්බර්ගේ මානකි හුරිහා මඛලූක කවර අල්ලාහ් බොඩවගම් වේ හුරිහා එච්චකවර අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කුර්සී කොළු උඩුතකා බිමවර බොඩෝ ಕುರ್ಸಿ ಕೊಳು ವಸಿಯ ಕುರ್ಸಿಯು ಸಮಾವಾತಿ ವಲ್ ಅರ್ದ್ ಉಡುತಕ ಬಿಮವ್ವರ ಬೋಡುವೆಗೆಂಬೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಕುರ್ಸಿ ಕೊಳು ಕುರ್ಸಿ ಕೊಳಕಿ ಐ ಇಬ್ನು ಅಬ್ಬಾಸ್ ವಿದಾಳವಾಗುತ್ತುಗ ಐ ಮೌದಿ ಕದಮೈ ಅರ್ ರಹಮಾನ್ ಐ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಫ್ಯಾಮ್ ಕೊಳು ಅಳವಾಗೋಡಿ ಕೊಳು ಅದಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹದೀಸ್ ಕುರಬನಿ ಕುರ್ಸಿಯ ಅಳ ಬಲಾರ್ ಅರ್ಶಿಗೆ ಬೋಡುಮಿ නුවත අර්ශිය අලා බලාර කුර්සිය කුඩමින් රසූලුල්ලාහ් බයන් කරවනි මල් කුර්සිය ෆිල් අර්ශි ඉල්ලා ක හල්කතින් උල්කිය ෆී ෆලාතිල් අර් කුර්සිය අර්ශිය අලා බලාර කුර්සියගේ මින්වරකී එයි බොඩු සහරායගේ තෙරයක් එල්ලා ලිෆාවා දගඬ අඟොටියේ ඒ සහරාය අලා බලා ඉරුවා මින්වර නිකම් විස්නා බොඩු සහරායගේ මෙදන් එල්ලා ලිෆාවා දගඬ කුඩ කුඩ අඟොටියේ ඒ සහරාය අලා බලා ඉරුගා ඒ අඟුටිගේ මින්බරකි කිහාවර එයි අර්ෂියාලා බලාර කුර්සිගේ මින්බරකි දැන් අර්ෂු කිහා බොඩ දැන් හදි අර්ෂවර අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩ වෙගෙන් එම්මෙ බොඩි අල්ලාහ් අල්ලාහ් අක්බර් එන්කම අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩිගෙන් වනි එකලාගේ ذات ෆුලාගෙන් හයිවන උඩුගේ මතීග හයිවන උඩුගේ මතීග එකලාගේ ذات ෆුලාගෙන් හුරිහා තනෙග්ගේ එකලාගේ වේ බුනා මීහුගේ අකීදා නුබෑ ඒ ශිරුකුගේ අකීදායි ශිරුකුගේ අකීදායි අල්ලාහ් තර ෆරාතුගේ බොඩිගෙන් වේ බුනාමී ಶಿರ್ಕುಗೆ ಅಕೀದಾಯ ಅಲ್ಲಾಹ್ ಹತರ ಫರಾತುಗೆ ಒಡಿಗೆ ಬೇಬುನಾಮಿ ಅಲ್ಲಾಹ್ ಜಾತ ಫುಳಾಗೆ ಒಡಿಗೆ ಮನಿ ಹೈವ್ವನ ಉಡುಗೆ ಮತೀಗ ಅರ್ಶೀಗೆ ಮತೀಗ එකමක එකලාගේ ඉල්මු ෆුලාගෙන් හුරි හතනෙක්ගේ වඩගෙන් වේ බුඤ්ඤස් මස්සයින් එකලාගේ ඉල්මු ෆුළු හුරි හතනෙක්ගේ වඩගෙන් වේ එකලාගේ ඉල්මු ෆුළු තනවස් වෙගෙන් වේ හුරි හැච්ච කවුර එකලාගේ ඉල්මු ෆුළුගේ තනවස්කම් එයි එකලාගේ හුරි හැච්ච දෙන වඩගෙන් එකලාගේ අර්ශීගේ මතීක ඉන්නවාර එකලාගේ වං හනාවෙගෙන් වහම එව්වස් එච්චෙන් එව්වස් කම උඩතකා බිමු ගනුවේ ඉන්න අල්ලාහ ලා යඛෆා අලයිහි ෂයිඋන් ෆිල් අර්ද් වලා ෆිස් සමා අල්ලාහ වංහනාවගෙන් නොවේ උඩතකා බිමුග එව්වෙසෙච්ච එකලාගේ හයිවන උඩුග මතීග වායරවස් එකමුග දලීලකි අල්ලාහ සුබ්හානහු තාලා හයිවන උඩුග මතීග වා දලීලකි කීතු කුර්ආනුග සෙබෙන් එකම් බයම්වා අල්ලාහ කීතු කුර්ආනුග තබාරස් උඩුග වහී කුර්බනී අමින්තුම් මන් ෆිස් සමායි අන් යුර්සිල අලයිකුම් හාසිබා තියබෑමීහුන් උඩුග එවා ෆරායිත් තබ්බිරවතින් වනීහි උඩුග එවා ෆරාත අල්ලාහ උඩුග වාකන් අල්ලාහ බයන් කුර්ආන අනගාතුක අම් අමින්තුම් මන් ෆිස් සමායි අන් යක්සිෆ අන් යුර්සිල අලයිකුම් හාසිබා අමින්තුම් මන් ෆිස් සමායි අන් යක්සිෆ බිකුම් අල් අර්ද ෆයිදා හිය තමෝර් තියබෑමිහුම් බිමක් ගම්බවල් උඩුගයවා ෆරාත තියබෑමිහුම් බිරුණු ගන්නනී හේ කලාගේ තියබෑමිහුම් බිමක් ගම්බවල් වෆානකම අදිහම එෆදාන් තියබෑමිහුම් බිරුණු ගන්නනී උඩුගයවා ෆරාත එකලාගේ තියබෑමිහුම් වච්චන් හිලාගේ වාර විස්සවෆානකම කොම්මියකස අල්ලාහ් වහී කුර්බන් එකලාගේ උඩුගවාක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නත එද්දුවක අස්හාබේ කලේ එකලේග ෆානුගේ අලවන් හෙන මි ෆොනොව්වි එකලේග ෆානුගේ බකරේ හුයප්පා බකරතන් හුයප්පා වේ ඒ අංහෙම් මිහායි බකරතන් ඉෆෑන් ගොසුලනිකෝ වුල්ෆෙන් ඈසේගෙන් එ බකරි කෑලි එකමාර උලියස්ගෙන් ඒ සහාබි ඒ අංහෙම් මිහාගේ මුහුණවති ජෙස්සේ දෙන් එකමා දෙරවගෙන් රසූලුල්ලාහ් සමාරිහන් ඈස් දන්නවනේ තිමන්න මිකන් කුරවිජ්ජ අල්ලාහ්ගේ රසූලාය එකමුගේ බදලුගා තිමන්න එන මිනිවන් කුරම්බේ ඒ අංහෙම් මි අලවන් හෙම් මිහා මිනිවන් කොල්ලම් බේ එහිඳ රසූලුල්ලාහ් මාදේශු කරණි යාළුවන් හිමියා යගෙන්න ආශ තිමන් කලිෆාන බාරිහ දෙන් යාළුවන් හිමියා ගෙනෙවම කලිෆාන යාළුවන් හිමියා දන්නවනි අයින අල්ලාහ් කොබහ අල්ලාහ් එහිඳ යාළුවන් හිමියා උඩන් ඉෂාරක් කොම් දන්නවනි ෆිස් සමායි උඩුගය වල කොබහ අල්ලාහ් රසූලුල්ලාහ් මාදේශු කරණි යාළුවන් හිමියා මෙතන උඩුගය දැන් හදීස් කරන් මන් අනා තිමන් කලිෆාන හිකා කොයියේ යාළුවන් හිමියා දන්නවනි අන්ත රසූලුල්ලාහ් කලිෆානක අල්ලාහ්ගේ රසූලා එහිඳ කීකේ තරසූලුල්ලාහ් මාදේශු කරවන්නේ ඒ සහාබියන් රසූලුල්ලාහ් හදීස් රුකරන් අතිකහා ෆඉන්නහා මුමිනා ඒ අලවන් හැම් මිහා මිනිවන් කුරාර ඒ නැකි මුමිනකේ හගීගේ මුමිනකේ නැකි එම යන් හැම් මිහා ඒ තවහීදන් ඒ කුරාර වි අල්ලාහ් වී තන් එන දෙන ගති දෙන ගතිම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි කුරාර වඩා ගති යන් හැම් මිහා කේ මුස්ලිම් මුමිනක්කම එහෙන්කම අල්ලාහ් සුබ්හානහු වතාලා වඩිගෙන් වනි එකලාංගේ ذات ෆුලාගෙන් හයිවන උඩුගේ මතීක එයි අකීදා රංගල මිහෙක්ගෙන වත අහ්ලුස් සුන්නා වල් ජමාතුගේ අහ්ලු වෙරියෙක්ගේ අකීදා වාංජිහෙන එගොත الله سبحانه وتعالى هريها تانك غوديم ويبنون اي برنو بعقيده ايغو تكون صوفي عقيده بسببوله صوفي مسمن هريها تشكي الله هريها تشكي الله امينا كي وحده الوجود جميع وحده الوجود وجود عقيده غنغول اميهم اميهم اميهم هريها تشكي تريك الله ان الله حال في كل شيء كالماء في الاناء كالماء في الاناء اميهم بناني فين كم وارغ تريك وافدان الله هريها تشكي تريك وديم أي صوفين عقيدة أي صوفين عقيدة بقول عقيدة أي الله ريها تنقول جنب بنو إجود كاس بنا معنا الله سبحانه وتعالى صفة قرآن في واني إكنان غيبنا أولو ماتيكا عرشيكا ماتيكا بوديكا واقع إمام بخاري के उस्ताद इमाम हम्माद विदालवनी අල්ලාහ් සුබ්හානහු වතාලා කීර්ති කුර්ආනුග මත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලිෆානුගේ සුන්නතුග අල්ලාහ් සාබිත කුරවි සිෆෆුලකන් ඉන්කාර කොෆෙ මීහකි ඒ කාෆරකි ඒ කාෆරෙක් එහෙම ඉල්මරි මිදාලුනේ අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාංගෙ උඩුග වඩිගම් වාකන් අර්ශීග මතීග වඩිගම් වාකන් කීර්ති කුර්ආන් ගවනි බයන් කොත් දෙව්වා ඒ සිෆා ෆුලේ අල්ලාහ්ගේ සිෆා ෆුලේ බයන් කොත් දෙව්වි කීර්ති කුර්ආන් ග සොරිහ කුන් ගවනි බයන් වේ ෆේකලාංගෙ ذات ෆුලාගෙන් හයිබන උඩුග මතීග වාකන් එකම ඉන්කාර කොක් ගන්නවාන එවස් මියක් ඉන්කාර කොක් ෆේ කාෆරෙ ඉස්බාත් උලුවිල්ලාහි අලා මහලූකාතිහි අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා මහලූග මච්චම් මතිවෙ වඩිගම් වාකන් සාබිතුන් හුරිහා මඛලූකුන් නවර එකලාගේ වනි මතී හුරිහා මඛලූන්ගේ මතී එකලාගේ වාගේ وقوله الله وحيك ربني يا عيسى إني متوفيك ورافعك إلي اے عيسى إني متوفيك هم كنم تمن الله كليك فانك مرغنوان فرات ورافعك إلي أدت من الله قادرتك كليك فان أفلوان فراتك استمن الله මෙහර තිරීගාවා එච්ච මච්චන් උෆුල්ලේ වේ. අබදුවස මච්චන් එච්චන් අරඤ්ඤ උෆුල්ලෙන් යමච්චන් උෆුල්ලෙන් යච්ච ඒක මානේ කි අල්ලාහ් මතී කබඩගම් වාකම් මේ ආයතුන් දලීල් කරණේ බහි ඊසා আলাইහිස්ලාම් එකලාංග හදරත උෆුල්ලවානකම් එකලාංගේ වහී කරවණි ඒක මානේ කි අල්ලාහ් මතී කබඩගම් වාකම් හුරියා මහලුකුන අපර අදියස් අල්ලාහ් කරන් බර් රෆාහු අල්ලාහ් ඉලෛහි අදි කියෙන් හේ අල්ලාහ් සුබ්හානහු තාලා එකලාංගේ උෆුල්ල එකලේ ෆාන උෆුල්ල විය ඊසා আলাইහිස්ලාම් එමි හුන්නක එකලේ ෆාන සෝලීබ කබ්බස් උනගේ උනගේ අදි එක එකලේ ෆාන ගතුලෙව්ස් නොමෙ කුරවේ අදි කියෙන් හේ අල්ලාහ් සුබ්හාන ව තාලා එකලේගෆාන එකලාංගේ හදරතන් උෆුල්ලෙවි එන්කම එකලාංගේ මතීග වාකම් මේ ආයත මෙසේ දලීල් කරේ අදි යසල්ලාහ් වේ කුර්බන ඉලෛහි යසාදුල් කලිමු ත්වයිබ් වල් අමලු ස්වාලිහ් යර්ෆා රිවති වේගම් වා කලිමත එකලාං හදරතන් අරයි මච්චන් අරයි රිවති වේගම් වා බස්ත වල් අමලු ස්වාලිහ් යර්ෆාහු අදි ස්වාලිහ් වේගම් වා අමලුතන් ඒති උෆුල්ලා දේ මච්චා صالح عملتا salih wegen wa amalutan eti ufulla de macca salih amaluta මීහා දුලුම් බේර කුරා සෝලිහු බස්තන් උෆුල්ලාදේ මච්චයි බහි අල්ලාහුගේ හදරත මේ ආයතන බසමගේ අල්ලාහ් මතීග වඩගෙන් වාක දිය සල්ලාහු අලයිහි කරවනි මි ෆිරාවුන්ගේ වාහක බයන් කරවමු ෆිරාවුන් මි බුනනි යා හාමානු බුනලි සර්හන් لعلي أبلغ الأسباب أسباب السماوات فأطلع إلى إله موسى وإني لأظنه كاذبا فرعون بس الله ودغ مني متيك فرعون بس දැන් අල්ලාහ් සුබ්හානහු තාලා උඩුග බොඩිගම් වාකන් නේගේ මීහාගේ කියා ජාහිලුකම් බොඩෝ ෆිරාවුන් යොබ්බොඩු කාෆරු මීහා ඒනෙබ්බසගේ අල්ලාහ් බොඩිගම් වාත ඒනයි ප්‍රණි ඒ හාමාන ඒනගේ වසීරෝයි හාමාන ඒ හාමාන නිකන් කිල්ලා ඇතිවන්න බිනා කොද්දේශ එයි උඩුගේ හරුෆෙත්තක තිවන්න වාසිලු මාරේ උඩුගේ එගොතත් තිවන්න මිකන්තක් කුරණි එයි ඒ මූසාගේ ෆානුගේ ඉලාහා හමයි වාසිලු මාරේ තිවන්න ඉලාහා හමයි වාසිලු මාරේ وإني لأظنه كاذبا أين إبنا واهكتن أي حس دوب واهكتن أي فرعون بيان كرم بينم مني موسى عليه السلام فرعون قوم کے میستہ کرم چنگا سے کلی فن بیان کر وی اللہ سبحانہ و تعالی کے حکم فڑتا දැන් ෆිරෝනගේ බැංගේ මූසාගේ ෆාන ඒක තබ්බයන් කරවන්තු කොල්ලාෆියා ගාමුගේ මිස්තකුන් ෆිරෝන දෝකුම් මූසාගේ ෆාන තබාවේ දානක එංගෙන් ඒන බේනුම් වි මිස්තකුන්නා ಮೂಸಾಗೆ ಫಾನ ಹದನಿ ದೌಕಂ ಹಾಮ ಕೊದ್ದೆ ಏನ ಇಬ್ರನಿ ತಿಮನ್ನ ಹಾಮ ಯಗೀನೆ ಮೂಸಾಗೆ ಫಾನ ಹದನಿ ದೌಕಂ ರಬ್ಬೆನ್ ನುವೆ ತಿಮನ್ನ ಫಿಯವಾ ಹೆಮ್ಮಿಯ ಮಿಸ್ತಕಂ ನಮ್ಮಿ ಹಾಮ ಕೊದ್ದೆ ಫಿರೋನಗೆ ಬೈಗೆ ಅಲ್ಲಾಹ್ ಮತಿಗೆ ಒಡಿಗೆ ಬಾಗ dengan dia sallallahu alaihi qurani a amintum man fis samai an yakhsifa bikumul arda fa idha hiya tamur tiyabamihum uduga eba farata birunu gannani he ekalaange tiyabamihum bimak gambawala wafana kama fa idha hiya tamur ehindu e bingadu heligende أم أمنتم من في السماء نوتا تبام ودغوا فرات بيرن وكنني هي أن يرسل عليكم حاسبا ودون هلاك وار تبام يمك مچا كلانگ بسوا فان كما فستعلمون كيف نذير يرن تبام هنا اگينه تيمن الله انذار بينكم واني تيمن الله انذار بينكم فما كس الله سبحانه وتعالى ماتي كودغن واكم مي آيتكم مي تكم بيان بين ادي إثبات معية الله لخلقه الله سبحانه وتعالى معيته أي كلام مخلوق نائك الله معيته أي معنى كي الله سبحانه وتعالى مخلوق نائك هو جنبهم أي كم وتكتو وقوله الله يقول هو الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش إيه كلانجي ارتكابهم حدوهم هد ورس كلانجي دين كلانج عرشي متن استواء ودق النبي يعلم ما يلج في الأرض وما يخرج منها إيه كلانج عرشي متن استواء ودق وائر وس එලාගේ දෙනවොඩිගම් වේ බිම වන්න හුරිහා එච්චකා බිමුන් නිකුන්න හුරිහා එච්චකස් වමා යන්සිලු මිනස් සමායි උඩුම් ෆෑබා හුරිහා එච්චකා වමා යාරුජු ෆිහා උඩන් අරා හුරිහා එච්චකස් වහුව මාකුම් අයිනමා කුන්තුම් අධිය කලාගේ තියබෑ මිහුම් බි කොම් මෙතනෙක තියබෑ මිහුන් නායක වොඩිගම් වේ මේ ආයතුක කුරි කුරින් වහුව මාකුම් අයිනමා කුන්තුම් තියබෑ මිහුම් බි කොම් මෙතනෙක කලාගේ තියබෑ මිහුන් නායක වොඩිගම් වේ මිතං කොළුගේ කුරිගේ බයන් කරවණි ඒ වොඩිගම් වමුගේ මුරාදු এই ಕೊಂಗು ತಕತ್ತೋತಿಯ ಬ್ಯಾಮನ್ನ ಎಕ್ಕಬೋಟಿಗೆಂ ಬಾನಿ ಅಲ್ಲಾಹ್ ಬೇಕರೋನಿ ಬೀಮು ಬೀಮಕನ್ ನುವಸ್ ವದೆ ಅದಿ ನುವಸ್ ನಿ ಕುಮೇ ಎವ್ವೆಸೆಚ್ಚಂ ಅಲ್ಲಾಹ್ ದೇನೆ ಓಡಿನು ಬನ್ನವಾಗೋತ ಈಗ ಮಾನಿಕೆ ಕಲಾಂಗೆ ಇಲ್ಮು ಫುಳು ದಿನೆ ಓಡಿಗತು එකලාංග ඉල්ම ෆුළු හුරිහා තනෙක්ගවේ එකලාංග ඉල්ම ෆුලාගෙන් හුරිහා තනෙක්ග වඩිගෙන්වේ ඒ ඉන්සානු නහිලාව ඉන්සානා ඒන ඉන්න තනෙක්ගවා කම ෆියවා ඒන කන්නේ ගේන මිහාර මිතාංගතිවේ මීහුන්නක බේරුගේ හෙන්තන් තාංග හිගා කන්තත්තකෙන් නේගේ ඒ ඉන්සානුන්ගේ ඉල්මෙන් නේ ෆුරිහම එක්කන් අල්ලාහ් දෙවෑෆේ එකමක අල්ලාහ්ගේ ඉල්ම ෆුල් ෆුරිහම වෙගෙන් වේ එබ්වස් තනගේ එබ්වස් කමෙන් නොහිගේ අල්ලාහ් දෙන ගොඩිනු ගන්නවා ගොත එහෙන් කමොන් අල්ලාහ් සුබ්හානහු වතාලා මිතන් කොළගේ කුරීගේ බයන් කරවනි එකලාගේ ඉල්මී ගොතුන්නේ ඉල්ම ෆුලුගේ ගොතුන්නේ එකලාගේ ෆුරිහා තනගේ ගොඩින් වනි ෆුරිහා එම්මන්නාක ෆුරිහා මහලුකුන් නායක බිමු අඩීග වෙස එච්චෙන් නොවේ මහලූග වෙස් නොවේ ලොලන් නොෆෙන්න මහලූග තවස් අල්ලාහ් දෙන වඩිකම් වේ යර් රිසුකු දෙවෑ ඒක හුරිහා හාලිතක දෙන වඩිකම් වේ ඒක හුරිහා කන්තත්තක බලහට අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් බිමා තඅමලූන බසීර් අදී අල්ලාහ් තියබෑමේ හුරා හුරියා කමෙත් දෙන වටිකම් වාරස් කළා හුරියා කමෙත් දෙන වටිකම් අල්ලාහ් සුබ්හාන තාලා ශිකමත් එකේ ඉන්නවනි එහෙනම් මෙස් උඩතකා බිමුක නොහිගා එකලාගේ දෙන වටිකම් වා එවස් කමයි එමෙ ආයිෂ්තිෆාන විදාලවනි අල්ලාහ් සුබ්හාන වතාලාගේ එස්සේ උමුගේ ෆුරිහම කමායි අස්සවාවඩි ගතුගේ ෆුරිහම කමායි ඒ තිමන් කමනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාරිහ හවලා බින්ති සාලබා එකමනා මුස්කුලි උමුරුගා එකමනාගේ ෆිරිමීහා එකමනා දිහාර කොක්කෙන් එකමගේ ශක්වා දෙන්නේ උමට්ටකා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාරිහ වඩාගෙන් එකමනා සිරු සිරුන් එවාහකතන් එකමන එකලේක ෆාන බයන් කොත් දෙව්ව මුන්දියයි තිමන් කමනා ඔන්නවීමේ එකලේක ෆානා වරක් ගාතුක ෆර්දායක් ගෙනිවෑග තිමන් කමනාය එකමනා දක්කා වාහකතහුගේ බයව් වාහක ඉවේ අදි අනෙබ්බා වාහක නීවේ සිරුන් වාහක දක්කාති කු අල්ලාහ් සුබ්හානහු තාලාගේ එස්සෙමුගේ فرهم كما يكلانge wahi kuravi qad sami'a Allah qawla allati tujadiluka fi zawjiha hama karun Allah subhanahu wa ta'ala as-sawafi an hemmihaage adu ei kalege fan gariha wadagen enage firmiha me duk shakwa kuri firmiha me shakwa kuri an hemmihaage adu Allah subhanahu wa ta'ala haibana uduga matin as-sawafi ekalange essewumge huru furihama kama ekalange wan hanaage wa besiti urtaka bim ganu ekalange alushiga matin istiwa gotigen buma ekwas බල්ලවා වඩනු ගන්නවා එවස් කමන්නේ අස්සා වඩින ගන්නවා එව්වේ සෙච්චෙන්නේ එකලාගේ වංහනාවගෙන් වා එව්වේ සෙච්චෙන්නේ එකලාගේ ذات ෆ්ලාගෙන් වඩිගෙන් මනි එකලාගේ හයිවන උඩගෙන් අතීක حديث الله يقولون ما يكون من نجوى ثلاثة إلا هو رابعهم ولا خمسة إلا هو سادسهم ولا أدنى من ذلك ولا أكثر إلا هو معهم أينما كانوا أميهم تميهم جماعة بجن سر واحد دكا كمك بنيا هتر ونمي هك كمك الله ودجن فسميهم جماعة بجن sirruwa hake dakka kamuga wanya hawana miha kamuga hawana farai kamuga allah wadigen ve evra maduina mes ginavina mes mi hunna ko allah wadinu gannawa gotennete ebahi sirruwa hake nu dekkene bes mi hakin etanga allah assa wadinu gannawa gote allah assa wadigen ve aina ma kanu mi komme thanekkati begen dekkiya sewa etang muradika allah subhanahu wa taala ge esse umuga furihamakan ekalang esse umuga furihamakan aishatu fana kuringe vidala ve fadan ثم ينبئهم بما عملوا يوم القيامه كلانك دين ودغتمغ نتيجه السبب ودغتمغ نتيجه اي එමිහුන් නම් අල්ලාහ් සුබ්හානහු තාලා කියාමෙත් දෝගේ එමිහුන්ගේ කුරි හුරි හැකමගේ خبر දෙවවානේ එකලා කියාමෙත් දෝ එමිහුන්ගේ දෙක්කි හුරි හැවාහකගේ خبر දෙවවානේ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මක්කා වඩාගෙන්නේ මක්කා ෆතහ මක්කා වඩාගෙන් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අනි බයක මාෆුනු දෙවවම අංගවෑවා එමීහුන් කොම්මෙ තනකුම් ෆෙනුන්නස් ගතුළු කුරුමා එමීහුන්ගේ ලේ මාෆ් කරවෑ එබැහි ලේ හදර කරවෑ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒක තෙරේගවේ අබූ සුෆියානුගේ අමිකබලුන් හින්දු හින්දු අබූ සුෆියානුගේ අමිකබලුන් හින්දු වේග තෙරේ රසූලුල්ලාහි හදීස් වලනේ හින්දු ෆෙනුනු තනකුම් ගතුළු කුරාරේ එනකන්නේ තේ මාෆ් ඒ හින්දු කුරිකන් තත්තගේ කුරීගවරන්න බෑකන් තක් කුර කොෆේ බබෝ හම්සතුගේ ෆානු මේ ඵලයාගෙන් මේකට නගයාගෙන් කුදු කුදු කොරයන් හාර හදායන් කරුගා අලයන්ගලුණු මීහෙන් එයි ඉස්ලාම්ගේ කුරි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි මක්කා වෙද වැඩගෙන නෙවි එව්වස් මීහක එකලේ ෆාන කුරු මතලා කන්නු කරන එකලේක ෆාන මක්කාන් නෙරලි මීහුන් නෙවි තිබේතා එහෙදුව Hindu ඒනගේ ඉලාහු කුරු මච්චල්ලා ෆමුනනි කලේමන්න වනිකු කීනගේ කලේමන්න කුරවැනි කොන් කමෙන් ඒ මොහම්මදුගේ ෆාන එවනියේ මක්කාගේ තෙරයා එවස් මිහක මොහම්මදුගේ ෆානක් කුරු මතලා වෙස් නොකරුනේ අධිකලේමන්න කුරුණ එවස් කම එවස් නැති මොහම්මදුගේ ෆාන මනා කුරුමකා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයක් වෑස් ශෆායත් තරියුමුන් එක දෙයිෆාන් එකමනා බස් මාෆ් කොත් දෙවි අදී එකමනාගේ අරිහ රසූල් එකමනා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි ගෙනවුන් රසූලුල්ලාහ සමාදේශ කරවනි කඹුලේගේ කඹුලේගේ ඉලාහම් මිහම් බුනි කීවකෙන් කලේ කඹුලේ කඹුලේගේ ඉලාහාදිම මිහම් බුනි කීවෙන් එහිඳු හින්දු හයරාමෙ ෆදනානි ඒ අල්ලාහගේ රසූලාය තිමන්න එහෙම් බුනිකන් තිමන්න යෆ්යව එහෙම් යකන්නේගේ hama yaginugas kale faana ke Allahu rasulak kamat timan nahi kiwame ei ewahaka evves mihakan iwene wahaka ennuna ikale faana tevve khabar ema kale faana Allah subhanahu wa taala ekan angaya debbi kan timan nahi Allah subhanahu wa taala ikale faana angaya debbi ekahale baawar khabar tan ebhuri Allah subhanahu wa taala ikale ekalaang rasulaya devvafa ekaleek faana deki wadanu kan එහෙනම් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒකෙන් දලීලක අල්ලාහ් සුබ්හානහු වතාලා හුරියාකම දෙක වඩි ගන්නවා කන් අද ඒකලාගේ අස්සර වඩි ගන්නවා وقوله ودي صلى الله وحي كربني لا تحزن إن الله معنا මිහාර මයියතුග මාන මිතාංග මානේ කි ඉල්මි ගොතු අල්ලාහ් සුබ්හානහු තාලා හුරි හැම මෙන්නක් වඩගෙන් වේ එස්සෙමුගේ ගොතුන් අල්ලාහ් හුරි හැම මෙන්නක් වඩගෙන් වේ මදදුගේ ගොතුන් එකලාගේ මදදු කුරවන් ඉරාදා කුරවි මීහකාහුග එකලාගේ වඩගෙන් වේ මදදුගේ ගොතුන් මිතාංග අල්ලාහ් වහි අල්ලාහ්ගේ රසූලා ගේ විදාලුවන් කලාං කීති කුර්ආනගේ වහි කරවනි අල්ලාහ්ගේ රසූලා අවකුර්ගේ ෆානස් සවර ෆර්බදාගේ හොඩාගේ තෙරේගා දන්නවනි ලා තහසන් ඉන්නල්ලාහ මාන අබුබකර් ගෆානු විදාලවනි ඒ අල්ලාහ්ගේ රසූලායි ඒ මක්කාගේ මුෂ්රිකුන් එමිහුන් ගුදු වෙලා බලයි නමස්තිමන් මම ෆෙරුනි එමිහුන්ගේ හොලාගේ දොරමච්චන් ඇසුළුන හොලාගේ දොරමච්චන් ඇසුළුන එමිහුන්ගේ තාතිබෙන් කුඩ කමු ගස් කුඩ කමු ගස් දියා <coughs> ඒ අල්ලාහ්ගේ රසූලායි එමිහුන් ගුදු වෙලා බලයි නමස්තිමන් මම ෆෙරුනි එහෙනම් රසූලුල්ලාහ් සමා දේශ කරවන කීකේ මා ධන්නුක යා අබා බක්‍රින් බිස්නයිනි වල්ලාහු සාලිසුහුමා ඒ අබු බක්‍රේ efada demi hakamedu kalege faanuge khiyara fulaki ko bato e timmana mi hekkamuga allah wodigenwa timmana farahat ekkamuga allah wodigenwa demi hunna medu kalege faanuge khiyara fulaki ko baye එබැයි අල්ලාහ් සුබ්හානහු තාලා හරණක් වඩගෙන් වේ අල්ලාහ් හරණක් වඩගෙන් වා හායිද කොයි මොනක වෙස් ගෙල්ලු වෙනු දෙවේන එබැයි කලාගේ මදදා නස්රු වනි ආහර්මනා එකුගයි එයි මුරාදකි කුරාන් ක අල්ලාහ් කරණි ඉල්ලා තන්සරුහු ෆකද් නසරහු අල්ලාහ් තියබෑ මෙහු කලේ එකලේ ෆාන මදදු නුකුරිකමු ගවියස් ಇತ್ತಂಗೆಸೇನಿ ಮದದು ಮದದುನು ಕುರಿಕಮ ಗವಿಯಸ್ ಇಲ್ಲ ತನ್ಸುರು ಫಕದು ನಸರಹುಲ್ಲಾಹು ಹಮಕರು ಅಲ್ಲಾಹು ಎಕಲೇಗ ಫಾನ ನಸ್ರು ದೆವ್ವಿಯೆ ಇದ್ ಅಖ್ರಜಹು ಅಲ್ಲದೀನ ಕಫರು ಐ ಕಾಫರು ಈ ಮೀಹುಂ ಎಕಲೇಗ ಫಾನು ಮಕ್ಕಾನ್ ನೆರಲೆವ್ವಿ ಹಿಂದೆ ಮಕ್ಕಾನ್ ನೆರನು ಹಿಂದೆ ಇದ್ ಅಖ್ರಜಹು ಅಲ್ಲದೀನ ಕಫರು ಸಾನಿಯಸ್ ನೈನಿ ಎಕಲೇಗ ಫಾನಕ್ಕೆ ಇದೆ ಮೀಹುಂ ಕುರ ಎಕಕೇ ಹೊಳಾಗ ಸಾನಿಯಸ್ ನೈನಿ ಇದ್ ಯಕೂಲು ಲಿ ಸಾಹಿಬಿಹಿ ಎಕಲೇಗ ಫಾನು ಎಕಲೇಗ ಫಾನಗೆ ಸಾಹಿಬ ಮೀಹಾಯ ದನ್ನವು ಮುಂದಿಯೇ ලා තහසන් ඉන්නල්ලාහ මානා එක්ගොතකයි සිතාමන කුරවාෂේ අල්ලාහ වඩිගේ මනි හරනා හොයි පුරින්ගේ බයම් බෙදී යතනුගේ මදදුගේ මානා ආයතුම් බයම් වේවා එකලාංගේ තාංගේ තාංග මයියතුගේ මුරාදකි එකලාංගේ ඉකුගේ වඩි උගතුමුගේ මුරාදකි තාංග එකලාංගේ මදදේ ඒ එකලාංගේ නස්රේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ නස්ර වනී තිමන්න මෙන්න එකුගේ එකලාංගේ නස්ර තිමන්න මෙන්න එකුගේ වාහ හිඳකු තිමන්න මෙන්න ගෙන්නෙමෙ දෙවෙන එබ්බස් වරාතෙ නැතේ අදියසල්ලාහු කුරාන ඉන්නනී මඅකුමා අස්මා ව අරා ಮೂಸಾಗೆ ಫಾನ ಹಾರೂನ್ಗೆ ಫಾನ ಅಲ್ಲಾಹ್ ಹೆಕ್ರವ ನಿಧಾರೆ ಅಡಾಯಗನ್ನವಾರೆ ಫಿರೌನ್ಗೆ ಗಾತ ಅದೇನೇ ಮಡು ಮ್ಯಾತಿರ್ ಬಹುಂ ಬಸ್ಕುನಾರೆ ವಕೂಲ ಲಹೂಲ ಕೌಲ ಲಯ್ಯಿನಲ್ಲ ಅಲ್ಲಹು ಯತದಕ್ಕರ್ ಓ ಯಕ್ಷ ಏನೇ ಮಡು ಮ್ಯಾತಿರ್ ಬಹುಂ ಬಸ್ಕುನಾರೆ ಫಹರೆಗ್ಗ ಏನ ಹಮ ನಸಿಹೆಂ ಹಾಸಿಲು ಕುರು ಕಶಿಗೆಂಬೆ ಹಿಂದೆ ದೇವಿಯ ಕನುಮರ ಬಿರುವತಿ ಬಿರು ಬಿರುಗಂದನ್ನಾನೆ ಅಲ್ಲಾಹೆ එමිහුන් තිමන්නමෙන්ද මිහුන් ගතුළු කොෆාන කමත් තිමන්නමෙන් බිරුගනේ අල්ලාහ් කරවනි දාහේ ඉන්නනී මාකුමා හැම කරුණති මං අල්ලාහ් තිය දෙකලුනා එගේ වඩිගම් වනි අස්මා ව අරා අඩ අස්සෝමේ අදි දෙක වඩි ගන්නවා මේ එබහි එතාග හිඟාන හුරියා කමේ හුන් දක්කාන හුරියා වාහකයි අස්සවා වඩි ගන්නවා මේ අදි හිඟා දාන හුරියා කමේ බල්ලවා වඩි ගන්නවා වඩා ගන්නවා අර එවස් කමේ තිය දෙකලුනා ඛිලාෆකම් හුන කන්න පුරවේනේ සබබකි තිමන් අල්ලාහ්ගේ මදද නස්රවනි තිය දෙකලුනා එක්වයි එයි මිතාංගස් මුරාදකි නස්රා මදද أديس الله يقرأ كم من فئة قليلة غلبت فئة كثيرة بإذن الله والله مع الصابرين كتك كتم مد جماعة هنگه وني بودتي بودتي جماعة تبغى مچا ගදවෙගයි කිතක් කිතක් කුඩක් කුදි කුදි ජමායත්තකන් හේවනි බොඩති ජමායත්තක මච්චක් ගදවෙගයි එයි මුස්ලිමුන් අබදුව සුරිහා හංගුරාමත හෙග්ග මුස්ලිමුන්ගේ ලෂ්කරු අදදෝගතුම් මදු එහෙන් නම සෙහුරිහා හංගුරාම එග්ග අල්ලාහ් වනි මුස්ලිමුන්න නස්රු දෙව්වාෆ එම මිතන වසබගේ නස්රු කංගෙයි ಕಿತ ಕಿತ කුදි කුදි ජමායත්තකින් හේගද වේගති බොඩති බොඩති ජමායත්තවක මච්ච එම මිතාංගස වේගින්ද කීනෙක් ගද වේග නැවෙන ඒ බොඩති ජමායත්තවක බද්රහන් ගුරා මෑක මුස්ලිමුන්ගේ අදත් තින්ස්තේක තේරා කාෆරුන් ඉන්හාස් මුස්ලිමුන්ගේ අදත මුස්ලිමුන්ගේ අතකුණෙන් හතියාරේ කාෆරුන්ගේ අතක ෆුරි හැමයන් හතියාර වරි එහෙන් නමෙස අල්ලාහ් සුබ්හානහු තාලා මුස්ලිමුන් නස්සු දෙවි ඒ මිතාංග මුරාදකි බි ඉذن الله الله ගේ ඉස්න ෆුලායකු والله مع الصابرين الله වඩ ගන්නවනි කෙත්තරින් නෑ ඉතං අල්ලාහ් ඩිගන්නනේ කෙත්තරින් නෑ හොගේ මුරාදේ කබ අල්ලාහ් ග මදදා නස්වනී කෙත්තරින් නෑ හොගේ ඒ කෙත්තරින් වෙජ්ජකම ගවානම අල්ලාහ් ග මදද දෙන්නාන්නා ඒ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අබද්වස් අස්සාබය කලම්න හදීස් වල කරවම දෙයි කෙත්තරි වාරය තියබෑ මහු කෙත්තරි වාරය අල්ලාහ් මදදු අදි අන්නානේ එයි සොනායි ෆුරාගන් ගිනි කන්‍යා අංහෙනම් දතුරු කුරානතේ හතර මවතා හමය එවස් එච්චෙක්ගේ බිරෙන් එකමලුන කන්නවා ගේ එකනි එහා අමාම්බෙන් දාන බින්ගඩු ඒ අල්ලාහගේ මදද ඔම ෆහුග අධිකෙත්තරි වාෂේ ඒ ඛබ්බාබ් බුන අරත්තු කියා බේකලේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හරිහන් ඇස්දන්නවනි ඒ අල්ලාහගේ රසූලා හරමන්න මදදන් එදි නස්රන් එදි අල්ලාහගේ හදරතකු නුදන්නවානගේ මීරියතිවන්නමගේ හාලතු මිහාරු කාෆරුන්ගේ අනියාතක කෙත්ති කෙතෙන්නු පුරවේ මිහාරු කලිෆාන් බුර කරෆලුගේ බසංකුලන්නේ දොන්දකඩු යස්සයස්ස හබ්බාබ් බුන අරත්තු එකලිෆාන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හරිහන් ඇස්දන්නවනි එින්ද හදීස් පුරවණි අදි අල්ලාහ්ගේ මදතු අන්න අන්නාන කෙත්තරි වාර අන්නන්ද කෙත්තරි වාර කුරීගේ අදි උම්මයිතහුගේ මිහුන අදි මාපොඩති අසාබේ බහුට්ට දෙයිෆා දීන්දු දීනු දූනු කොණ්ඩාගේ ඒකෙන් මිහුන් ගෙනස් දෙෆඩිය ෆඩායලවේ අදි ෆණු නුෆුදිගෙන් දගඬ ෆුනායත ගෙනස් මහා කට්ටාව කිකුරතේ මිහුන් දීනුන් එක්කිබාවේ තෝ එන්නවසේ මිහුන් දීන තුලන කුරේ ඊමාන් කමු එක්කිබාය නොවේ මා බොඩති අසාබත මුසීබත කුරිමති වේ ෆහුරිති වේ මිහුන් කුරීගේ මුමිනුන්නා එම කෙත්තරි වාරයද කෙත්තරි වාරේ අල්ලාහ්ගේ මදතු වනි මුස්ලිමුන්නා එහුබේ ألا إن نصر الله قريب ألا إن نصر الله قريب الله كما ماتے دوبانی بارک گات گئے ایک ہی میں اللہ کی قرآن کا قرآن یہ هي ام ہے ان تدخلوا الجنه یہ بیان ہوتی ہے قرآن ہے سورگت یہ بیان هم بدوی دان فلما يأتكم مثل الذين خلوا من قبلكم تبامه كريغم يستكن نجهن فدم مصيبة تنجهنيس مستهم البأساء والضراء එමිහුන්න බොඩති බොඩති මුසීබා එත්තක් කුරිමති වෙගෙන් අය වසුල් ජිලු එමිහුගේ ෆෑතක් බුඩුවාලේ වුනේ කුරීගේ මිස්තක් එහා වරම් මුසීබා එත්තන් අය එයි එමිහුගේ රසූලාවස් දන්නාෆ මද්දාන්දෙන් මතා නස්රුල්ලාහි අල්ලාහ් නස්රුන්නානි කොන් ඉරකුම් බාය අලා දන්නාරේ ඉන්න නස්රුල්ලාහි කරීබ් අමකරුම් අල්ලාහ්ගේ මදද වරක් ගාතේ එයි කෙත්තරි වෙච්ච කම ගවාන එම අල්ලාහ් කරවනි වස්බිරු වසාබිරු වරාබිතු තියබෑම කෙත්තෙරි වාරේ අදි හඟුරාමෑගේ වගතුක තියබෑම හුම් කෙත්තෙරි වාරේ ඒරුම් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මදදු තියබෑම හුම් නහම අන්නා අද මිහයි සාව මිරේ කුරකොල්ලාන දෙන සුවාලින් ඔබ්බේ කොක් සුවාලි ගදෝකොත් තිබුණ කිහින මිසාලක ගස්තුග දූ කොෆි නමාදෙක් ගදෝයන් නොකරවෑන ගස්තුග නමාදෙන් අලාෆියන කාෆර් වෙජ්ජ දීනම් බේර වෙජ්ජ ilmeri midaalo fani ena kadden namadu ya namadu alon ambura genawumuge haggelli bigennen nuwe sababa kiyana diinum bero je gastuwa namaden ala afi ei namad wagudu daanden hureveni de uzuraka ko ei nidunwata handanetu nidijje miha isalakan asrufahun e ena quranya me fratam qurani es enamad asrufahun enan helewu hele vejje me fratam ena qurani men dur namad kofaden asru namad qurani nidi fawamiha heeleweerang namaz kurahre ei enang namaz gawagute adi handan sijjamiya handan wahindo namaz kurahre ei enang namaz gawagute namaz gawa kurmenne fardu namaz fardu namaz gawa en kurawene ei fardu namaz gastu gala fimiha kafar wajj dinum ber wajj rasulullah hadis qurbani man taraka as-salata muta'ammidan faqad kafara namaz gastu gala fimiha kafar wajj kan kashaware parwa kulakan ei farwa kudakan ei e, namadu gastuga ala ele to bana gastuga ala fiaka farwan emsa ham gastuga hele buni mas nasiru aranden otun e iru erma fo namadu gotu diye gastuga otun gastuga vejje na ka farwan ilmer vidala hani e, fatisnamada jehi jehi gan tinre nu hele vejje anirrenu nidahunash anirrenu nidahunash fatisnamada jehi jehi gan tinre nu hele vejje අනෙරේ නුනි දාහුන් නාරේ මෙරි මිදාල ෂේ ඒ මිහාර දෙන් හේලා කද්දෙන් උඳ කුලෙ වස්මානතා මිහාරේ බහුරි වසීලෙත්තා වසීලෙත්තන් ගේ බහාර මිහාර වසීලෙත්ත බේනුම් කොග්ගෙන් එන හේලෙ වෙත මසයි කොරන්ජේ මිහාර ඒක බයෙන් ආයත්තන්ගේ බහුරි කීතු පුරාණක වෙසෑස්වා බය වාහකතා දැන් එෆොයිත්තවගේ ශරීයතා බෙහෙම කුම් තන් හුන්නාන තෆාතු මේ ශරීයතුක තෆාතු බයකන්ද තේ ශරීයතුක හුන්නාන ෆොයිත්තකන් ඊමාම කී ෆොයිත්තවක හුරු හුකුම් තහකන් ඊමාම මෙන් නොමයි කී ඒ ෆොයිත්තකන් ඊමාම කී ෆොයිත්තහ කී සේ සමායි ෆොයිත්තකන් ගබෝල් කුරුන් අල්ලාහ ගාදරතුන් ආස්වා ෆොයිත්තක ගබෝල් කුරුන් ෆොයිත්තකම ගබෝල් කුරුන් අදී ෆොතුග එවා හුකුම් ෆොතහ කී ඒරුග ඒ ශරීයත එම්මේ කශීගම් වා හුකුම් ෆොතකන් ගබෝල් කුරුන් ඒක තෝගෙන්නු අකංග බදලුණු කුරවේ හින්දා දැන් බදල කුරේ ෆයෝතිය එම ඒගෙ හුන්න ආයත්තන් ඒ අරකු ඒ ශරියතුක හුන්න ගොතකන් හුන්න දැන් මිසාරක ඒ බහකම් බයි බස් බහම් මිසාරක තවරාත ඉන්ජීලෝති අබ්‍රාහනි බා මේ අර විභාකුම් අර විභාකුම් නොකති දැන් ඒගෙ බයි කන් විභාගතන් ඒ බහුරි ගුරුවාන් ගොසබෝ وكتبنا فيها وكتبنا عليهم فيها أن النفس بالنفس والعين بالعين آية بسي تمن الله إيجا أمي هم كما فرض قربين إيه فتقول إنها آية تنجي بس أه فشوي فيرا هم آه، آية كما استدين سببكي رسول الله صلى الله عليه وسلم منا قربا فيوتي فشوي فيران فيران لما ما نكون أصدان ෆේරාන්නේ මගේ මානයක නුදාන දෙමසාකේ තිබෙන කෝගෙන් හදාගන්න බේ බේනම් කුරු මිසාලක ඒ මස්සලෙන් නොයි මිසාලක කහ බේහ එචි බේනම් කුරු විදාන ඒ කෙහුම ඒක කෙහුමගේ මි බලිනා ගෑස තිබේ මී හුන්න එබහුරික ෆහරුගේ මින්බර හුද්ද වෙස්තේ නන්නු ෆහරුගේ මින්බර හුද්ද වෙස්තේ බෑ තින් ඉංගිලිගේ මින්බර මත දෙ ඉංගිලිගේ මින්බර ෆහරුයි බේනම් කුරු හෙදුමුගා අබ්දුරහමාන් බුන අව් ෆරසූල්ලාහ් සම හුද්ද දෙයි ekadi ifanuga kuluga egota kehumuga asar feniga ima ei farwaayenge kehumuga bayyamunna farwaayenge fashu ema kaha bali jehifati be mihun farhi minbara istimal kurun hudda amana hudda දානක එකමක කුරියක් කමෙන් ඉස්කුරුන්තෝ කුරියන් ඉස්කෝ ඒක බදල් කරේ නදුන බදල් කර නදු ගුණක කුරිට පාසල් ආකාරය කරන බව අපිට කියනවා ඒකෙන් ඒ රෝදිකෝ නුමියා ඒක පාසල් නුඹුන හුරෆ අනුබුන හුරෆ හිසුබ්නංගා මෙයාට බුණුන් ඇයි අස්ලු හයිගතව රසූල් හදස් වකුරබනි අන මේ අන්නදුරු ලා යති බි ඛයර් නදුරු හිය කමෙන් නුගනස්ත නදුරු නුගනස්ත නේ හිය කම ඉන්නමා යුස්තඛරජු බිහි මිනල් බඛීල් හම් කරුන් ඒ නදුරු ඒ නිරදෙනි බඛීලෙක්ගේ ෆරාතුන් නේ කම ඒක මානේ කියන අල්ලාහ් හිය කමෙක් කරන් ඒබුරන්නේ කමෙක් කොද්දේ මතින්නේ එහෙම එහෙම කම ඉල්මරි විදාලවන්නේ මේ මස්සලේ කේමි බීරට්ටි මස්සල තවතරේ හිමනේ මස්සලේ කේ එනතුරු බොන මකීම කුරුහක එකන් ෆුද්දුම් වාජි ෆුද්දුම් එයි අලොකමුගත රංගලු කමගේ වර රංගලු වර රංගලු කමේ අල්ලාහ් ශුක්‍ර අදා කර ශුක්‍ර වේ ගොතුන් හම සජිදා යති ශරු කුරවිගේ සජිදා ශරු කුරවිගෙන් විමාදි අලු කමෙන් ඉතුරු කොල්ලුන් අදි මාරංගලු ಅದಿ ಮಾರಂಗಳು ಮಾರಂಗಳು ei naduru bunumen eharangalen maswahiyatu meni kame vejja meni kame qur'ana vetiwan miyage hinhama je homelli be hennama ves agigatuga minwar badalen wana kitab naduru bunjas kitab mena dure bunjas min bare badel wane faharek gayna hin hama jomelli be dan sabab ki allah ga dorta shart ko gena heri ehna mes ei makruha kam ekkam ilmere vidalwane එහෙමෙන් ඉල්වර විදාරවන්නේ මේ බීරට්ටි මස්සලේ ෆුද් නදරු ගුණම් මකරු හවෙෆා ෆුද් මගති තාරිෆ් කරවගා අල්ලාහ් කීතු කුර්ආනුගා එවස් නස්සෙන්නේ නදරු ගුණමකත් තාරිෆ් කරවගා ෆේකම ෆුද් මගේ බහර් තාරිෆ් කරවගා යූෆුන බින් නදරි ويخافون يوما كان شره مستطيرا الله كي تقول وحي قراني امي هن كي هو لفام هن كي هن فواه هو نادر تفضامي هن ادي دوهك بيروري كان فتر فاد وهب بيروتي وامي هن එමනතුරු ෆුද්දුන් එයිරංගල කමයකම බුනුම් මකරුවා ඒ මි හදීස් වලංග වදේහවේ ඒ බඛීලේ කිවා නෙරවේ එච්චකේ ඒ බඛීලේ කිවා එන අල්ලාහ හේව කමක් කුරන් යබුණනි කමක් කොද්දේ මත එහෙන් වෙගෙන් නදරු බෙහිෆානි දේ බයක නදරු මුල්ලකා නදරු මුතලකා නදරු මුල්ලක කී ෂර්ත ෂර්ත කුරානද මෙන් කම වෙජ්ජා මෙන් කම කුරාන ඒ මකරුහයි නදරු මුතලක මකරුහයි නෝ ehkam faharigga vedana qur'anuka allah subhanahu wa ta'ala ta'rif kurava fa evani egotam mutlaw konna durbuna mihum kama eves qaydin ekule gin nuana dur e bhai allah atta gati manna mihun kama kollana egota amila nafsa kama wajib kon na duraki allah wajib nu kura kama wajib kurum viya nafsa ei allah wajib nu kura rodem sar ke na amila nafsa wajib ko egota misal kan den miha mihak bunafana egotab buna bunuma ehin hurafahama roden ifalma kubahe farag farag we bahari ෆරගකී එයි එන එගොතක් බුනීම එනක නෆ්සන් එන වාජිබ කුරියයි වාජිබෙද්ද ෆුද්දම් වාජිබ එකමක එහෙන් හුරෆ එන මිසාර කමෙ වීමන් වත කමෙන් නුයිවස එන රෝදෙන් හිෆාල් මකෝ එය කියන ගමින්න නෆ්සන් එන වාජිබ කොග්ගෙන් හිෆා කමෙන් හිෆා රෝදෙන් නුයි කි නදරු බුනීම ඉතර යගීන් කන් අන්නානේ නං රෝද හිෆා අදි එන දරු ඔගේ රෝද ඔව්ව එන මරවෙජ්ජිය එනගේ වලිවරින් හිෆම් වෙස්චි එන සවබකී වානි වාජිබ රෝතේ ඒකොතුම් මුතුලගු රෝද මස්සලෙන්නේ ඉරංගලු ಮುತ್ತಲಾಗು ನದುರು ನಮ್ಮ ಅಲ್ಲೋ ಹಟ್ಟ ಕಾತಿವನ್ ನವಿಯನಿ ಕಮೆ ಕುರ್ಮ ನದುರ್ಬುನ ಫೀಮಿ ಮಿಸಾಲ ಏನ ನದುರ್ಬುನ ಕಮೆ ಕುರ್ಮ ಕಮೆ ವೆಜ್ಜಿಯ ಕಾನು ಕಮೆ ಅಳು ಕಮೆ ಕೊಲ್ಲುಮ ನದುರ್ಬುನಿ ಎಯಿ ಮಸ್ಸನೆ ಮಕುರು ಹೈವೆಸ್ ನೋಂಬೆ ಮಕುರು ಹಮಿವನಿ ಮುಕಯ್ಯದು ನದುರು ಮತ್ತು ಮುಹಲ್ಲಕು ನದುರು ಎಯಿ ಕಮಕ ಗುಳುವಾಯಾಗಿನ ಕಮೆ ಕುರ್ಮ ಬುನಾ ನದುರು ಏತಿ ಮಕುರು ಹೈ Não, um era o Deus. No Saraka, no Bamajili Hegga. No Saraka. Etang was Nispatum Balafia Kofana Hilkan. Nispatum Balafia. Kofana. Sarana Rahaf Daik. Saraka.